සිදුනා නම් ඔහුට මරණය ඒකාන්තයි. තිරසනෙක් හෝ වේවා, මිනිසෙක් හෝ වේවා එසේමයි. කුසුමලතා. ඒ නිසා ඔබේ දුක නැති කිරීමට මම ඔබට තවත් මව් කෙනෙක් ගෙනෙන්න තීරණය කළා. චීචී ගාමිණි මම මහා මොලේ ති මෝඩියක් කියලා හිතන්න එපා. මගේ අම්මා වෙනස්. එයාගේ අම්මා වෙනස් තමයි. ඒ වුණත් එයාද මගේ නංගී. එනිසා ඔය ඇත්තට චිත්‍රපටයක් බලන්න ගියයි කියලා මං අහිතක් හිතුවදී. ඒක මහා කැත්තම කැන තිරසන් කල්පනාවක්. අපි මේ කතා කරන්නේ අපේ කතානාද සිනමා ඉතිහාසයේ 9 වෙනි වෘතාන්ත චිත්‍රපටය ගැන. මේ 1951 අවුරුද්ද. බීඩබ්ලිව් ජර්මන්යන් මේ වන විට ඔහුගේ දෙවැනි චිත්‍රපටය තිරයට ගේනවා. හැබැයි ඔහු අපේ සිනමාවේ මුල්ම කතා රචකයා. හැබැයි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නේ තවත් ටිකක් කාලයකට ගිහිල්ලා පස්සේ. මෙහිදී ඔහු 1951 දී සිනමාවට ගේන්නේ ඔහුගේ තවත් වේදිකා නාට්‍යයක්. ඒ සැඟවුණු පිළිතුර. රුක්මනී දේවී ගායනා කළ ලේකිරි දීලා Thank you. චිත්‍රපටයට ආරම්භ වෙන්නේ කඩවුණු පොරොන්දුව වගේම අවස්ථාවකින්. කඩවුණු පොරොන්දුවේ තාත්තා කෙනෙක් හුස්ම හෙළනවා වගේම මෙතන කාන්තාවක් නැත්තම් දියණියකගේ මව අවසන් හුස්ම හෙළන ගමන් තමන්ගේ සැමියා චන්ද්‍රසේනගෙන් ඉල්ලීමක් කරනවා එකම දියණිය කුසුමලතාට අයහපතක් වෙතයි කියලා හිතාගෙන වෙනත් විවාහයක් කරගන්නට එපා කියලා. වෙනත් විවාහයක් කරගන්නවා නම් කුසුමලතාව කන්‍යාරාමයකට බාර දෙන්න කියලා ඉල්ලා සිටිනවා. මේ ජයමාන්නයන්ගේ කතාවල බෙමොද දේවල් හරියට තියෙනවා. කොහොමවත් ටික කාලයකට ගියාට පස්සේ චන්ද්‍රසේන නන්දාවතී කියලා වෙන කාන්තාවක් කසාදම දිනවා. හැබැයි බනින්නේ තමන්ගේ දුවනියගේ ආරක්ෂාවට කියලා. නන්දාවතී නිකම් වෙස්ටර්නයිස් ගියන් කෙනෙක්. එයාට හිටියා කලින් කසාදයකින් බීටා කියලා දිනේකුත්. මොනවා වුණත් සාමාන්‍යයෙන් සම්ප්‍රදායික කතාවේ කුඩම්මා කියන්නේ ඉතින් සරපරුෂ කෙනෙක්. කුසුමලතාටත් ගෙදර මෙහෙකාර තත්වයට යන්න වෙනවා. ගෙදර ජීවත් වෙන්නේ එයාගේ දුව බීටයි නන්දාවතී දෙන්නා. කුසුමලතාවට තිබිච්ච එකම සැනසීම තමයි මේ කාලේ ගාමිණී කියන තරුණයෙක් එක්ක තියෙන සම්බන්ධතාවය. හැබැයි මේ සම්බන්ධතාවය නොරොස්සහ නන්දාවතීට ඕන වෙන්නේ ගාමිණීව කුසුමලතාවගේ වෙන් කරලා ගාමිණීට බීතාවක සාද බඳලා දෙන්න. දවසක් ගාමිණීව කුසුමලතාව චිත්‍රපටයක් බලන්න යන. හැබැයි කුලම්ම කියනවා මේ අනේ කුසුමලතාවට සනීප නැහැ කියලා. කුසුමලතාව වෙනුවට යනවා බීජා. බීජත් එක්ක චිත්‍රපටයේ නැරඹීමට යම ගැන කුසුමලතා ගාමිණීට දොස් කියනවා. ඒකත් කියන්නේ මේකෙන් කුඩම්මයි ඒ අතරේ ભેදයක් ලස්සනට ඇති කරනවා. ඊට පස්සේ නැතුව එතනිනුත් නැතරලා මේ තාත්තයි දුවයි අතර තිබිච්ච සම්බන්ධතාවයත් මේ නන්දාවතට පුළුවන් වෙනවා කුසුමලතාට ඒක හේව කරන්න. අන්තිමට ගෙදරින් පණ යන කුසුමලතා නාට්‍ය කණ්ඩායමකට එතු වෙනවා. එකතු වෙනවා. හැබැයි තමන්ගේ අම්මගේ බල කෙරීම හින්දා බීට ගාමිණීත් එක්කතර කසාද බඳිනවා. ගාමිණී එක්ක විවාහ වුණත් බීටල දිනවා තව ප්‍රෙග්මතෙක් හැරල්ඩ් කියලා. මේක ගාමිණී දන්නේ නැහැ. නාට්‍ය කණ්ඩායමට බැඳිච්ච කුසුමලතා බොහොම ජනප්‍රිය වෙනවා. ඇයගේ නැටුම් හින්දා සමහරු ඇය වසඟයටපත් වෙලා ඉන්නවා. ඒ එකනේ තමයි ඩග්ලස් අනිත් එකනා විල්බර්. කොහොමුණත් මෙන්න මේ කාලෙදි බීටා අර හැරල්ඩ් එක්ක ඉන්නවා දැකලා ගාමිණී බොහොම කලකිරිලා පාරට බහිනවා. කියන්නේ දිවිනසා ගන්න. ඒ වෙලාවම විල්බර්ටුයි ඩග්ලස්ුයි කියන දෙන්නා කුසුමලතාව පැහැරගෙන යනවා. මේ අදහසෙන් යනකොට එතන ඇයිගේ හඬ ඇහිලා බේරාගනියෝ බේරාගනියෝ කියනකොට ගාමිණී විල්බටු ඇවිල්ලා ඩග්ලස්ව බේර ගන්නවා. අන්තිමට චන්ද්‍රසේනගේ ගෙදරට නැත්නම් තාත්තගේ ගෙදරට යනකොට චන්ද්‍රසේන ඉන්න ලෙඩ ඇදේ. නන්දාවතිගෙන් කිසිම සනසිල්ලක් නැහැ. නන්දාවති තාත්තා ගාවට යනකොට ඉන්න වැරද්ද බාර ගන්නවා. ඊට පස්සේ නන්ද ඒ මනුස්සත් මැරෙනවා. අන්තිමට ගාමිණී කුස්මලතය දෙන්න එකතු වෙනවා. කෙනෙක්ගේ බොචම් ප්‍රනාදු ගායනා කළා. മന്ത്രിකම දිනනවා. Thank you. මන්ත්‍රිකම දිනනවා මන්ත්‍රිකම දිනනවා මන්ත්‍රිකම දිනනවා මන්ත්‍රිකම දිනනවා නම්බු ලබමි වැඩි පගාවේ නම්බු ලබමි වැඩි පගාවේ ජොලිය මාගේ තමා ජොලිය මාගේ තමා මගේ කම දිනනවා මගේ කම දිනනවා මන්ත්‍රේ කම දිනනවා මන්ත්‍රේ කම දිනනවා කාලේ දිනුම් ලබාලා වැඩි ඡන්දේ හොරෙන් දමාලා මගේ ඡන්ද ලකුණ ගොළු වෙල්ලා මගේ ඡන්ද ලකුණ ගොළු වෙල්ලා හොඳ කාලේ දිනුම් ලබාලා වැඩි ඡන්දේ හොරෙන්ද මාලා මගේ ඡන්ද ලකුණ ගොළු බෙල්ලා මගේ ඡන්ද ලකුණ ගොළු බෙල්ලා දැන් කාලේ හොඳයි ගුරු සිත්තු උත්තමගේ කේන්දේ දැන් කාලේ හොඳයි ගුරු තික්කු උච්චමගේ කේන්දේ මැතිතුමා මැතිතුමා ඈනුන්ගේ ඡන්දෙන් මට ප්‍රමා මැතිතුමා මැතිතුමා ඈනුන්ගේ ඡන්දෙන් මට ප්‍රමා ලබමි වැඩි පදාවේ නම් ලබමි වැඩි පදාවේ ජොලිය මාගේ මේ තමා ජොලිය මාගේ මේ තමා මන්ත්‍රිකම දිනනවා මන්ත්‍රිකම දිනනවා මන්ත්‍රිකම දිනනවා මන්ත්‍රිකම දිනනවා මේ චිත්‍රපටය ගැන විශේෂ කාරණාවක් තිබෙනවා. මේ සංගමන පිළිතුර චිත්‍රපටයේ අතිශය ජනප්‍රිය වුණා. කොයිරද මේ ජනප්‍රිය වීම නිසාම මේ කුසුම ලතා කියලා දෙබස් කැවලා 1951 දෙසැම්බර් 22 වෙනිදා ඉඳන් මරදානේ ගාමිණී සිනමාහලේදී තිරගත කරනවා. මේ ගැන මට දෙකක් තියෙනවා. එකක් තමයි මේ චිත්‍රපටය කුසුම ලතා කියලා සංගමන පිළිතුර චිත්‍රපටය දෙබස් කවුප් එකක් කියලා. අනෙක් මතය තමයි කුසුමලතා නමින් මේ චිත්‍රපටයේ ඇතම් ජමනිකා නැවත රූපගත කරා. කොයි හැටි වෙතත් ලෝකයේ මහා වාර්තාවකුත් සැඟවුණු පිළිතුර චිත්‍රපටයේ විසින් තබනු ලැබුවා. ඒ තමයි මේ චිත්‍රපටයේ සැඟවුණු පිළිතුර චිත්‍රපටය අපෙන් අතුරුදහන් වුණා. අපේ බොහෝ චිත්‍රපටි වලට වෙච්ච විපද මේ චිත්‍රපටයටත් සිද්ධ වුණා. 1991 දී විතර බීඩබ්ලිව් ජයමාන් මහත්තයාගේ සහෝදරයෙක්ගේ පුතෙක් වෙච්ච ක්ලෝඩ් ජයමාන්නට හදිසියෙම හම්බ වෙනවා. කුසුමලතා කියන මේ දෙමළ චිත්‍රපටයේ පිටපත. මේ හරි අපූර්ව අවස්ථාවක් ලෝක සිනමාවේ. पाया मन पिनवाया ते संद पाया मन पिनवाया ते संद पाया मन पिनवाया ते संद पाया तिसने काने का प्रीति उदारा तिसने काने का प्रीति उदारम करने

चितवे मे रम्य සමයද පැලිකගේ එල්පත කර නොබ සැම තැන ජය ගන්නේ ඌපටි අප වැදි සමයද පැලිකගේ මේ මාර්ගයේ නව ජීවන අවශ්‍ය කරන්නේ ඔහු කරන්නේ මේ චිත්‍රපටය නැවත අර දෙමළ පිටපත අරගෙන සිංහලට දෙබස් කරනවා. ඔරිජිනල් ගී පැටි අරගෙන මේ චිත්‍රපටයට දෙබස් කරනවා. ඒ වගේම එවකට සරස්වති චිත්‍රාගාරයේ හිටපු සේනක නවරත්නගේ උපකාරයෙන් චිත්‍රපටය නැවත රීඩිට් කරන එකට මට මතක හැටියට බීඩබ්ලිව් ජයමානන්ගේ පුත් ගාමිණී ජයමානත් සම්මාදම් වුණා. චිත්‍රපටයේ අධීක්ෂණය කළේ කේඩී නිකලස් ගේ යටතේ තමයි මේ නැවත දෙබස් කැවීම තිබුණේ. කොමුණ දෙමළ චිත්‍රපටයේ තිබුණේ කුසුමනතා කියන ඒ ඒ සිංහල නම් ටික තමයි. හැබැයි මේ අවදී ජීවත් වෙච්ච පළවෙනි චිත්‍රපටයට සම්බන්ධ වෙච්ච මාක්ස් මරණායකත් ලැටිෂියා පීර්ස් කියන අපේ නළුනේ. නවුන් මේ චිත්‍රපටය ගැන කිවිච්ච මතකෙන් බොහෝ දේවල් කියලා හිටියා. අන්තිමට උනේ මේක හරි වැදගත්ම දේ දෙමළ print එකෙන් ඩියුක් කොපි එකක් අරගෙන ඒ ඩියුක් එකෙන් ආපහු නැවත print එකක් ගහලා ඒ print එකට සිංහල දිබස් කැවුවා. මේ මේ කටයුත්තේදී දෙමළ පිටපතේ සංගීතයම භාවිතා කළා. ඒ වගේම එවකට ජනාධිපතිව හිටපු රණසිංහ ප්‍රේමදාස මහත්මයා මැදිහත් වීමෙන් මේ චිත්‍රපටයට ඒ වගේම ඒ කාලේ ප්‍රවෘත්ති නියෝජ්‍ය අමාත්‍යයට ඒ.ජේ. රණසිංහ මහත්මයාගේ සම්බන්ධීකරණය මේ චිත්‍රපටයට මහනුවර සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගම ලක්ෂ 5ක ආධාරයක් දුන චිත්‍රපටය හදන්න. චිත්‍රපටයේ පිටපත් පහ 1992 අවුරුද්දේ නෙව් ඔලිම්පියාඩ් සිනමාහලේදී තිරගත කරනු ලැබුවා. ඒ කියන්නේ 1992 පෙබරවාරි මාසයේ 27 වෙනිදා මේ චිත්‍රපටය නැවත සිංහල භාෂාවෙන් දෙබස්කවල මර්දානේ ඔලිම්පියාතුළු සිනමාහල්වල තිරගත කරවන්නට සැලසු කටයුතු කළා. මේක මම හිතන්නේ ලෝක සිනමාවේ ඉතාම අපූර්ව අවස්ථාවක්. ඔරිජිනල් චිත්‍රපටය සිංහලෙන් අදපු චිත්‍රපටය දෙමළෙන් දෙබස්කවවා නම් හෝ දෙමළෙන් හදපු පිටපතක නැවත අවුරුදු ගානකට පස්සේ සිංහල දෙබස්කම දෙමළ චිත්‍රපටය හැදුවත් කෞසුමගත සහමුදෙන් මහදපු එකක් වෙන්නට බෑ. එහි අවස්ථා ප්‍රමාණ නැවත රූපගත කරන්නට ඇති. අපි අනුමාන කරන විදිහට ඒ කාලේ සිද්ධ වෙච්ච විදිහට. හැබැයි කොයි හැටියටත් එය නැවත දෙමස්කම්. අද අපිට ඉතුරු වෙලා තිබෙන්නේ ඒ දෙවෙනි පාරට හදපු සංගමුණු පිළිතුර චිත්‍රපටය. මේක ඊටාම අපූර්ව ශිනමය වේ අවස්ථාවක්. ආ අතිශය ජනප්‍රිය ගීතයක් වූයේ මනහර ගීත ගයාලා. සුසිල් ප්‍රේමරත්න සහ රොක්මනී දේවි ගායනා කළා. Thank you. ලප්ප යන්ති ඡන්ද සිවි ඉන්නවා මේ චිත්‍රපටය බීරබුජාමණගේ සුපුරුදු අවස්ථාව වුණත් මේ චිත්‍රපටයේ රොක්මණී දේවියගේ නියුරු ගීත ඇතුළත් වුණා. මේ චිත්‍රපටය දෙමළ දෙබස්කැවෙත් රූපගත කරෙත් ඔක්කොම මදුරාසේ නැප්චූන් චිත්‍රාගාරයේදී මේ දෙමළ පිටපත මර්ධානික් ගාමිණී සහ මහනුවර වෙම්බලි සිනමා හල් වල තිරගත වුණා. දෙමළ බසින් ගීත ගායනා කළෙත් රොක්මණී දේවිය විසින්මයි. කොමුණත් මේ චිත්‍රපටයේදී ප්‍රථම වතාවට වියලබුරු ජයමාන්නට එකතු වුණා ගවුස් මාස්ටර් නැත්නම් මොහමඩ් ගවුස් අශෝකමාලා චිත්‍රපටයෙන් අපට ස්වතන්ත්‍ර සංගීතයේ ගීත අනුව දෙන ගවුස් මාස්ටර් සංගමුණු පිළිතුර චිත්‍රපටයට නැවත එකතු වුණා. මේ නිසා රුක්මනී දේවියට එදම මියුරු ගීත කිහිපයක් ගායනා කිරීමේ අවස්ථාව වරම හිමුණා. මේ චිත්‍රපටයෙන් ඊළඟට අපේ සිනමාවේ සුපිරි සිනමා තාරකාව බිහි වුණා. ඇය මේ චිත්‍රපටයේ අතිරේක නිලියක් හැටියට නැතහොත් මේ චිත්‍රපටයේ තිබුණ ශාලිය අශෝක මාලා නැටුම වෙනුවෙන් රංගනයට දායක වුණා ඈ ෆ්ලොරිඩා ජයලත්. ඒ වගේම මේ සංගෝර පිළිතුරු ඔරිජිනල් ෆිල්ම් එක හින්දා අලුත් සිනමාහලකුත් ආරම්භ වුණා. ඒ තමයි වැල්ලවත්තේ රොක්සි සිනමාහල ඒ සංගෝන පිළිතුරු චිත්‍රපටය 1951 මැයි මාසෙ 20 වෙනිදා එවකට අග්‍රාණුකාර සෝ ඔලිවර් ගුණතිලක මහත්මයාගේ කලාත්මකයෙන් තමයි මේ චිත්‍රපටයේ තිරගත වීම ආරම්භ වුණේ. ඒ තිරගත වෙන්නේ බල්ලවත්තේ රොක්සි සිනමාහල විවෘත කරමින්. අද සවයි ප්‍රීමියර් නමින් තිබෙන එවකට රොක්සි සිනමාහල ආරම්භ වෙන මේ චිත්‍රපටයත් එක්ක. ඒ වගේම සංගවුණු පිළිතුර මුල් රටේදීම තිරුකුණාමලේ නැතහොත් සිංහල ජනතාව අඩු පළාතක ප්‍රදර්ශනය කරනු ලැබුවා. මේ චිත්‍රපටය පෙන්වුවේ සිනමා ශාලා කිහිපයක මුල් අවස්ථාවේ පිටපත් පහක් පමණයි. ඒ ආක්ෂේෂණ මහල අයිතුනෙත් එවකට සිලොන්තිට සමාන. සුසිල් ප්‍රේමරත්න ලැරිෂා පීරිස් ගායනා කළා. සනසනුමා ප්‍රේම ස්ප්‍රිත් කියලා. Thank you. ගෙදෝනි නුඹට ප්‍රියාවි මදරද කාන්ති මනකන පාවි අනග ගෙදෝනි නුඹට ප්‍රියාවි ಆವಿ ಮಗಿ ಪ್ರೇಮ ವರ್ಣಲತಾವೋ ರೂಪಸ್ವಿಯಾವಿ ಮಗಿ ಪ್ರೇಮ ವರ್ಣಲತಾವೋ ನಾಮುತೆ ಮುದೆ ಅಪ್ಪಿ ಪಾಲ ಕಾಲೇ नाम के मुदे अपि बाल काले මේ මව්ගේ ප්‍රේම රංගිර ගිනිලා තනතනු මා ප්‍රේම රංගිර ගිනිලා තනතනු මා ප්‍රේම රංගිර ගිනිලා මේ සිත බඩ සම්බන්ධයෙන් මෙන්න මේ වගේ දැන්වීම් කිහිපයක් පළ වෙලා තිබුණා පුවත්පත්වල. ළඟදීම ඊට අලුත් චිත්‍රපටයක් වන එඩී ජයමාන්න සහ රොක්මනී දේවී පෙනී සිටින සංගවුණු පිළිතුර පෙන්වනු ලැබේ. මේ අවුරුද්දේ අතිශය විශ්මජනක සිංහල චිත්‍රපටය විශ්මයජනකය බිරිසුනේ. කඳුළු කඩා හැලෙන ලෙසින් පටන්ගෙන ශනාවෙන් කෙලවෙන කතාන්තරයක් මෙන්ම BAW ගේ සංගවුණු පිළිතුර චිත්‍රපටයේ ප්‍රධාන ආකර්ෂණය කුමක්ද? හිත ප්‍රබෝධ කරන සිදුවීම් සුමහිරේ වාදන ආකර්ෂණීය නැටුම් ඉල කැඩෙන සිනා මිනිසාට කනගාටුව හා මරණය ගැන දෙන පෝරකය ජෝකිනියට ප්‍රේමය සහ භාර්යාව ලබා දෙයි. මව් කෙනෙකුගේ ආලයෙන් වැළඳ ගැනීම පරිබාහිර කරන ලද ළමයෙකු විනාශයේ ගුදුර කෝණ හැටි බලන්න. කොහොමවත් මේ චිත්‍රපටයේ තිරගත වෙන්නේ වෙසක් සමයේ. ඒ නිසා රාත්‍රී 12:30 ජවනිකාත් කරනවා. අර චිත්‍රපටයේ සාලිය අශෝකමාලා කතාවක් එකතු කරන්නේ වෙසක් හින්දා. මේ චිත්‍රපටයේ ෆ්ලොරියා ජයලත්, ෂර්ලි බ්ලයිට්, වික්ටර් පෙරේරා එවකියම සුසිල් ප්‍රේමරත්න ගායනෙන් එකතු වුණා සූර්යරාණි ගායනෙන් එකතු වුණා ලංකා කාගල් සමාගම කැටිනිකුත් කළා ඔරියන්ටල් මියුසික් විතින් ගී පොත බෙදා හැරියා කුසලතා චිත්‍රපටයේ දෙමළෙන්ද බස් කවේදී නැත්නම් සංගවණු පිළිතුර දෙමළෙන්ද බස් කවද්දී බාබු සහ ලුවිස් කියන ඉන්දීය දෙමළ ගායකයන් ගීත ගායනා කළත් රොක්මනී දේවී තමයි මේ දෙමළ ගීත ගායනා කළේ ඒ වගේම මේක සම්බන්ධ වුණු දැනුමක් පළවුණා සංගවුණු පිළිතුරත් එක්කම ලංකාවේ සිංහලයන් විසින් සම්පාදනය කරන ප්‍රථම දෙමළ චිත්‍රපටය වන කුස්මලතා ගැන බලාපොරොත්තු වෙමින් සිටිනවා. දැන් නරට සිංහල චිත්‍රපට කර්මාන්තේ ගොඩනැගුවේ දෙමළ ජාතිකයන්. චිතම්බලම් ගාඩිනර්, කේ ගුණරත්නම්, යාපනයේ පිරිස. නායකම් ඉන්දියා සම්භාවයක් හැටියට එහෙත් ශ්‍රී ලාංකික දෙමළ ජාතික මහත්මිය. ඒත් සිංහල චිත්‍රපට අධ්‍යක්ෂණය කර මුල් පිරිස අපිට හම්බෙන්නේ ඉන්දියානු අධ්‍යක්ෂකවරුන් හැටියට. අපිට ලාංකික දෙමළ අධ්‍යක්ෂකවරයෙකු හම්බ වෙන තවත් අවුරුදු කිහිපයක් ගිහලා 1955 දී තිස්සෝමසේ කරා. හැබැයි කුසුමලතා චිත්‍රපටය නැතහොත් සංගමන පිළිතුර චිත්‍රපටයේ දෙමළ දෙබස් පිටපත තිරගත වීමත් සමග තවත් වාර්තාවක් වුණා. ඒ තමයි දෙමළ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා ද ලංකාවේ මුල්ම දෙමළ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ දෙමළ ජාතිකයෙක් නොව සිංහල ජාතිකයෙක්. බී.ඩබ්ලිව් ජයමාන. මේ චිත්‍රපටය ගැන මෙන්න මෙහෙම ਵਿਚාරයක් තියෙනවා 1951 දෙසැම්බර් මාසේ ලංකාදීප පුවත්පතේ ධර්මශ්‍රී කියන නමින් මම හිතන්නේ ධර්මශ්‍රී ජයකොඩි මහතාණන් විය යුතුයි මේක ලියන්නට ඇත්තේ මේ චිත්‍රපටයේ කුමක් හෝ වේවා එඩි ජයමානගේ සහාය නිලියවන මේ බ්ලයිඩ් දක්වන ප්‍රාණවත් භාවය නිලියක් වශයෙන් ඈට ඇති දක්ෂතාවයේ මහිමය පෙන්වයි ජෙමිනිකාන්තා නැති අඩුපාඩුව ඇය පිරිමසින්නේ මේ චිත්‍රපටයේ බලන විට ඇතැම් අවස්ථාවල ඇති විය යුතු කාන්සියද මග ආරම්භමනේ එඩියාමාන දක්ෂ විකටන අලුතේ. ඒත් මේබල් බ්‍රයිට් කතරම් අලුත් වූද ඈ කිසියම් අවස්ථාවක එඩියාමාන්නට නොපරදින්නේය. කුසුමලතා චිත්‍රපටය මල වී යන්නට නොදී එහි ප්‍රාණය ආරක්ෂා කර ගැනීම ගැන නිෂ්පාදකයන් මේබල් බ්‍රයිට් ණය ගැටීවිය යුතුය. කෙසේ වෙතත් ඒ සඳහනම සැඟවුණු පිළිතුර වෙනුවට එහි දෙමළ අනුවාදය වන මේ චිත්‍රපටයේ කුසුමලතායයි නම් කිරීම සැඟවුණු පිළිතුර දුටුවන්ට ආලෝකය ගෙන දීමට හේතු වන්නේ. කවදත් මළගයකට පෙරලෙන BW නිෂ්පාදනවල මෙන්ම රුක්මනී දේවිට ඕනෑවටත් වඩා ඇඳීමටත් ශෝක වීමටත් සැලසූ කුසුමලතා චිත්‍රපටයට එක අඩියක්වත් පෙරට තැබීමට නොහැකි වීමත් නිෂ්පාදකයන්ගේ මිස නළු නිලියන්ගේ වරද නොවේ. ඒත් රුක්මනී දේවීසිය දුෂ්කර කාර්ය හරි හැටියට කරයි. කුසුමලතාගේ පෙම්වතා ගාමිණී මෙතරම් කුලහැටි නූනේ නම් ඇගේ රඟපෑම් මීටත් වඩා අලංකාර වන්නට තිබිණි. කොහොමද? සංගුණ පිළිතුර චිත්‍රපටය අත සාර්ථක වුණා. කුසමලතා හැබැයි ආදායම් ඉපදවීම වලින් අසාර්ථක වුණා. මේ නිසා මේ චිත්‍රපටය සම්බන්ධයෙන් පසුපස හිටපු සීමසත සලොන් ෆිලර් සමාගම නැවත කිසි කලෙක දෙමළ චිත්‍රපටය ලංකාවේ නිෂ්පාදනය කළේ නැහැ. ඔව් දේශීය සිනමා කර්මාන්තේ ගොඩ නැගුවාට ඒ දේශීය සිංහල සිනමා කර්මාන්ත සිංහල චිත්‍රපටය හදුවා. දේශීය දෙමළ චිත්‍රපට සඳහා ඒ වගේම බීඩබ්ලිව් ජයමාන එයින් පසු කිසි කලක දෙමළ චිත්‍රපටයක් නිර්මාණය කළේ නැහැ. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ සීමා සදසලොන් පීටර් සමාගම. හැබැයි මේ චිත්‍රපටයට මිනර්වා නාට්‍ය කණ්ඩායම සමනිෂ්පාදනයෙන් එකතු වුණා. බීඩබ්ලිව් ජයමාන සලොන් පීටර් සමාගමේ වකට කොටස් හිමියන් වූ එච් ඉෂඩ් සිරිවර්ධන හා ෂර්ලි කොරයා චිත්‍රපටයේ නිෂ්පාදකයන් හැටියට එකතු වුණා. අධ්‍යක්ෂණය කතාව දෙබස් බීඩබ්ලිව් ජයමානගෙන්. මේ චිත්‍රපටයේ සංගීත නිර්මාණය කළේ මොහමඩ් ගවුස්. සංගමන පිළිතුර චිත්‍රපටයේ ගීත රචනා කළේ සම්රසේන වීරසේන. කවර හෝ හේතුවක් නිසා ඔහුගේ නම මේ චිත්‍රපටයේ සඳහන් වුණේ නැහැ. ඊට පෙර ජර්මන වරුන් වෙනුවෙන් ගීත රචනා කළා ඉතාම විශිෂ්ට ගීත රචකයෙක් පී.එල්. ජේ නන්දන කියද්දී. හැබැයි ඔහු අකාලේ මිය යනවා. සංගමන පිළිතුර චිත්‍රපටයේට ගීත රචකයාගේ නම සඳහන් කළේ නැහැ. ඊට පසු උමතු විශ්වාසයේ චිත්‍රපටයේදී වුන් අලුත් ගීත රචකෙක් හඳුන්වා දෙනවා හර්බර්ටින් සෙන්ඩරත්. මේ චිත්‍රපටයේ ඔවුන් විදලා තවත් ගීතයක් ගායනා කළා. එම් ලෝකේ රාජි පාසුරා. Thank you. එඩියාමානත් මේබල් බ්ලයිට් ගායනා කළා මගේ වාසනා කාලේ ඒ වගේම සිසිල් ප්‍රේමරත්න සහ රුක්මනී දේවී තවත් ගායනා කළා සුන්දර වනරාජිනී එඩියාමාන මේබල් බ්ලයිට් ගායනා නෑ නෑ දැන් කකුල මගේ එඩියාමාන තවත් ගීත ගායනා කළා නැන්සි පනේ කියන ගීතය ඉතාම ජනප්‍රිය වෙච්ච ගීතයක් වුණා එඩිත් මේබල් බ්ලයිට් ගායනා කළා පරාණේ මාගේ ආලේ රුක්මනී දේවියගේ තවත් ගීතයක් තියෙනවා. අම්මා නැති කාලේ මෙන්න අනාථම ජීවිතේ. Thank you. මේ චිත්‍රපටයේ මරදානේ එල්සින්ස්ටන් වැලවතේ රොක්සි මීගමුවේ නිව් එම්පයර් ඒ කියන්නේ පස්සේ රීගල් ගාල්ලේ ක්වින්ස් ත්‍රිකෝණාමලයේ නෙල්සන් සිනමා හල් වල තිරගත වුණා. ප්‍රධාන චරිත නිරූපණය කළ කුසුමලතා ලෙස රොක්මනී දේවි බී.ඩබ්ලිව් ජයමාන චන්ද්‍රපාල ලෙස රංගපෑවා. ලැටිෂා පීරිස් බීටා ලෙස රංගපෑවා. ඒ වගේම වික්ටර් කුරේරා ගාන ලෙස රංගපෑවා. එඩි ජයමාන මේ චිත්‍රපටයේ ජෝකි ඔහුගේ පෙම්වතිය හැරියට මේබල් බ්ලයිට් නැන්සි චලන රූපණය කළා. බෙනඩික් ප්‍රනාන්දු, ස්ටැන්ලි මල්ලවආරච්චි, ග්‍රේෂන් ජයමාන්න, එස්.ඩී. එලිසබෙත්, මාක් සමරනායක, පීටර් පීර්ස්, මෙවෙන් ජාල සමග අර ශාලිවසෝගමාලා නැටුමේ රංගනයට එකතු වුණා. ෆ්ලොරිඩා ජයලත් අපි පසු සුපිරි නිලිය. එවුලේ වීරසිංහ සී වීරසිංහ, ශලි බ්‍රයිට්, ඉන්ද්‍රා ආචායි ලෝක වාර්තාවකට සංගුණ පිළිතුරු උරුමකම් කියන එකයි. එදා ඒ නිර්මාණ කරුවන් කිසිසේත්ම ඊළඟට නැත.